නමෝ බුද්දාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ එමෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් ඔබ බලාපොරොත්තු පරිදි මිලිඳු රාජ ප්‍රශ්නය උතුම් සදාම් පිළිසඳර රැගෙන ඊටම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ඔබට මතකයි අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අපට පවසවදාලා මිනුදු රාජ්‍ය ප්‍රශ්නය සදාන් පිළිසඳර අපි මේ අවස්ථාවේ ඔබ සහ සම්බන්ධ වෙනවා වගේම ඉන්පසු විවිධ අවස්ථාවල් වලදී දහම් කාරණා සිහිපත් කරගනිමින් සාකච්ඡා කරන්න කතා බහ කරන්න කියන කාරණාව. ඉතින් එපරිද්දෙන් ඔබ උනන්දු වෙන වගාව දන්නවා. ඒ කාරණාත් අපි අනුමෝදන් වෙමින් අද දවසේ මේ උතුම් දහම් පරයය ඔබට සමීප කරන්න අපි සූදානම්. ඉතින් අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ නිසා මේ සියලු භාග්‍යයන් අපට උදාවන්නේ අපි පළමුවෙන්ම උන්වහන්සේ වන්දනා කරගනිමු. ඒත් එක්කම අද දවසේ මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වයේ මා ඔබට සිහිපත් කරන්නම්. ඇමරිකාවේ නිව්යෝක් නුවර පදිංචි පින්වත් ලලිත් පෙරේරා මහත්මයා සහ පුෂ්පා පෙරේරා මෑණියන් විසින් දායකත්වයේ දරන්නේ සදැහැවත් පින්නතුන් අපි තාම මෙත් සිතින් සිහිපත් කරගන්නවා. ඒත් එක්කම අද දවසෙත් අපට කරුණාවෙන් උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වන අවසරයි වැලිමඩ සද්දාශීල අපේ ස්වාමින්දයන් වහන්සේ අපි උන්වහන්සේගේ පාදාභිවන්දනය සිදු කොට ආදර ගෞරවයෙන් පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා ස්වාමීනි අවසරයි ගෙවර අපිට බොහෝ උතුම් කාරණා මේ පැවිදි ජීවිතෙන් නික්ම යෑම පිළිබඳව යම් කාරණාවන් බලපානවා නම් ඒවා Tamanගේම හේතුව පිණිස උපදින දේ මිසක් මේ ජින ශාසනයේ කාරණා නොවන බව පහදමින් ඔබ වහන්සේ ඒ ජින ශාසනයේ උතුම් භාවය අපට පැහැදිලි කරලා දුන්න ස්වාමීන් අවසරයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වත් මහත්මයා අපි බොහොම සොඳුරු මාත්‍රකාවක් තමයි අපිට මිලින්ද ප්‍රශ්නේ මේ කියවන්න ලැබුණේ මීට කලින් වැඩසටහනේදී. ඒ තමයි මේ සිවුරු ඇරලා යන එක ගැන. සිවුරු ඇරලා යන එකට නොයේක හේතු ඉතින් කියනවා. එහෙමයි ස්වාමී. කොහොම හරි සිවුරු ඇරලා ගියාට පස්සේ බණින්නේ බුද්ධ ශාසනයට ඕන් ගිහිල්ලා කරගත්තා කියලා. අද කාලේ ඔය හරියන්නේ නැහැ. ගොඩාක් අය මහානකමට බයයිනේ. අද කාලේ හරියන්නේ නැවවා. කියලා මේ ඊට පස්සේ මිනිසුන්ට මොනවා හරි ප්‍රශ්නයක් වුණාට පස්සේ ඇත්තටම හරි උත්තරයක් ගන්න තින්නේ තාමඳුරනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ කාට හරි මොකක් හරි ඉගෙන ගන්න බැරුව හෝ එහෙම නැත්නම් අතර කේන්දරේ පාළු වෙලා හරි මොකක් හරි වෙලා කක්කු මුක්කු වෙලා අබ්බගත වුණොත් ආයෙනම් මහාන කරමු. එහෙමයි. තමන්ගේ ජීවිතේ හැඩගස්වා ගන්නට උත්තරීතර උපදෙස් ගන්න ඉන්නේ සංඝයා. කුල දෙටුවෝ. එතකොට ඒ සංඝයා අතරට යන්න ඕනේ ගොඩාක් බුද්ධිමත් අයනේ. එහෙමයි ස්වාමී. නමුත් මිනිසුන්ට මතක් වෙන්නේ මොකක්වත් කරගන්න බැරි කෙනෙක් කියනවා නම් අමහනුණා නම් හරි කියලා. මිනිසුන්ගේ ශාසනය ගැන තියෙන දෘෂ්ටි කෝණේ බරපතල දෝෂ තියෙනවා. ඒක ඒ වගේ එකක් තමයි අපි කිව්වේ අර කෙනෙක් පුංචි කාලේ ඉඳලා සාන්ත හිටියොත් අපි කියනවා අන්න මෙයා නම් මහානකමට හොඳයි කියලා. එහෙමයි ස්වාමී. දඩබ්බර චරිතයක් දැක්කොත් එහෙම තොපි කියොත් එහෙම සාසනික කාලා තමයි එන්නේ කියනවා. එහෙමයි ස්වාමී. මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ දඩබ්බර චරිත හදන්නයි. කෙලෙස් බරිත ජීවිත හදන්නයි. බුද්ධ ශාසනය තමයි කෙලෙස් වලට ආහාර නැති තැන. එහෙමයි. ගිහි ජීවිතේ තමයි කෙලෙස් වලට ආහාර ඇති තැන. ආහාර ලැබුණොත් කෙලෙස් වලින් නිදහස් වෙන්න බෑ. ආහාර නොලැබුණොත් කෙලෙස් වලින් දුර්වල වෙනවා. එතකොට ඔහුට විමුක්තියක් කරා යන්න ලේසි කෙලෙස් දුර්වල වුණ තැන. සතුරා දුර්වල වුණ තැන. ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන්නේ ශ්‍රේෂ්ඨ දෙයක්. නොදැනගෙන බුද්ධ ශාසනය කෙරෙහි තමන්ගේ වචන පාවිච්චි කරලා පෞරස් කරගන්න එක මේ සත්වයාසින් වෙන මහත් බරපතල වැරද්දක්. ඉතින් ඒ නිසා නාගසේන මහරහතන් වහන්සේගෙන් මිලින්ද රජුරු ඇහුවේ මේ ඒ නිසා සිවුරු වරින් නිසා බුද්ධ ශාසනයට බයිනවා අය. ඒ නිසා සෝවාන් වෙලාවත් මහාන කරනවා නම් හොඳයි. එහෙමයි. නාගසේන මහරහතන් වහන්සේ වදාළ එහෙම නැහැ කිව්වා. පොකුණට ගිහිල්ලා නාන්න නැතුව આવොත් එහෙම පොකුණට බැනලා වැඩක් නැහැ. වෙදකමකට ගිහිල්ලා මේ බෙහෙත් හෙත් ටික ගන්න නැතුව ලෙඩා ලෙඩ පිටින්ම ආවට වෙදාට බැනලා හරියන්නේ නැහැ. එහෙමයි. දාන්සැලකට ගිහිල්ලා කන්න නැතුව බඩගින්නේ ආවට දාන්සැලට බලනවා දන්නේ ඒ උත්තර දීලා උන්වහන්සේ වදාලා රජුරුපනේ සෝවාන් වෙන්නවත් ඕන වෙලා මහා කළා නම් හොඳයි කියලා. එහෙමයි. ඒතකොට නාගසේන මහරහතන් වහන්සේ වදාලා හොඳට නාලා කියපු කෙනෙක්, නා කියපු කෙනෙක්, හොඳට නාලා පිරිසිදු ඉන්න කෙනෙක් ට පොකුණක් මොකටද කියලා. කෙනේ පොකුණක් හදලා කියනවා නම් නාපු පිරිසිදු වෙච්ච අය ඇවිල්ලා පොකුණේ බහින්ද කියලා. එහෙනම් මොකටද අප පොකුණා? එහෙමයි ස්වාමී. වෙදෙක් කියනවා නම් දිව්‍ය ඖෂධයක් හදලා ඕනම ලෙඩක් සුව කරන බෙහෙතක් හදලා ලෙඩ නැති අය එන්න කියලා මොකටද ඇහුවේ බෙහෙත? එහෙමයි. ඊට පස්සේ ඇහුවා දංශල ප්‍රනීත දංශලක් හදලා කෙනෙක් කියනවා බඩගිනි බඩගිනි නැති අය එන්න කියලා. ඒතර දංශලේ ප්‍රයෝජනයක් තියනවාද ඇහුවා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ තියෙන කෙලෙස් තියන අය කෙලෙස් වලින් නිදහස් කර ගැනීම පිණිසයි. ඒ නිසා මේ විදිහට වදාරලා නාගසේන මහරහතන් වදාලා මේ සිවුරු ඇරලා gedera යන අය නිසා බබලන්නේ බුද්ධ ශාසනය. සාමාන්‍ය සිවුරු අරපු කෙනාට අපි සාමාන්‍යයෙන් ගම්වල ගම්වල කියන්නේ ගම්වල විතරක් නෙවෙයි ඒක සාමාන්‍ය සිංහල වචනේ. තීරලුවා කියන එක. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ මෙහෙමයි සිවුරු ඇරියත් ඒ නින්දාව ලබන්න වෙනවා. සිවුරක් දාගත්තොත් වන්දනමානාවට භාජනය වෙනම වගේම සිවුරු ඇරියොත් කීරළුවා කියන වචනේ ඔහුට යෙදෙනවා. කරන්න දෙයක් නැහැ. මක් කරන්නද? ඒකනේ සිංහල භාෂාවේ වචනේ. සිවුරු ඇරපු උත්මයා කියන්නද? එහෙම මේ වචනේ යෙදෙන්නේ සිංහල භාෂාවේ වචනේ යෙදෙන විදිය නේද? ඒ නිසා දැන් සාමාන්‍යලාට බණ හැවොත් එimhe සිවුරු අරපු කෙනෙක් මාව කන්න හදාගන්න එපා. මේ තියෙන වචන ටික කියනවා සිවුරු අරපු කෙනෙක් නිසා සීරළුවෙක් නිසා බුද්ධ ශාසනයේ කාරණා පහක් බබලනවා කියෝ. පළවෙනි එක තමයි පැවිදි බව උදාරයි කියන එක බබලනවා. මේ බුද්ධ ශාසනයේ පැවිදි ජීවිතේ පාරිශුද්ධ නිර්මලයි කියන එක බබලනවා. මේ බුද්ධ ශාසනයේ මේ පාපී පුජ්‍යලයන් එක්ක එකතු වෙන්නේ නැහැ කියන එක තේරෙනවා. මේ බුද්ධ ශාසනයේ ධර්මය අවබෝධ කරගන්න දුෂ්කරයි, මහානම දුෂ්කරයි කියලා තේරෙනවා. මේ පැවිදි ජීවිතයේ ඉන්ද්‍රිය සංවරයෙන් ආරක්ෂා කරගන්න ඕන බව පේනවා මේ පැවිදි වෙලා සිවුරු අරින අය නිසාම. ඒ කාරණා පහ උපමා වලින් විස්තර කරනවා මధుර මනෝහර ධර්මය දේශකයන්න් වහන්සේ වන අපේ නාගසේන මහරහතන් වහන්සේ. අවසරයි ස්වාමී. ඒ තමයි පැවිදි ජීවිතයේ ඇති මහා උදාරත්වය කොහොමද මේ හීරළුවෙක් නිසා පේන්නේ? ඒ තමයි කියනවා මහරජාණනි යම්සේ නීච කුලයක උපන් ධන හීන පුරුෂයෙක් ඉන්නවා. විද්‍යා ශිල්ප ශාස්ත්‍රාදී කිසිදු විශේෂ හැකියාවක් එයාට නැහැ. දුප්පත් පවුලක ධනහීන කිසි හැකියාවක් නැති මිනිස්සේ මේ රජකමටපත් කරනවා. රජ කරනවා. ඒකා රජ වුණොත් එහෙම රාජ වංශෙත් ඉවරයි නැති අමතුරුත් ඉවරයි රටත් ඉවරයි ඉතාමත් කෙටි කාලෙකින් රට මේ දුර්භාග්‍ය සම්පන්න කාල පරිච්ඡේදයක් බවට පත් වෙලා යනවා. හේතුව ඒකා සුදුසු නෑ රජකමට කියනවා. ආන් මේ වගේ තමයි කියනවා මේ කුසල් උපදවා ගැනීමේ හැකියාවක් නැති අකුසල් නැසීමේ හැකියාවක් නැති පෙර ආත්ම භවයන්හි කළ පින් නැති පිරිහි ගිය නුවණ ඇති යම්කිසි කෙනෙක් උතුම් බුදු සසුනේ පැවිදි වෙයිද ඔහුට මාර්ගඵල ශ්‍රමණ ඵලයන්ට හිමිකම් ලැබෙන්නේ නැතු වෙනවා පැවිදි ජීවිතයක් අසාවතක් දරා ගන්න උහුට බැරුව යනවා. වැඩි කල් යන්නේම නැතුව ශ්‍රමණ ගුණයෙන් පිරීලා නැසීලා ලාමක වූ ගිහි බව කරා යනවා. මාර්ගඵල සහිත නිර්මල බුදුසසුන දරා සිටින්ට අසමර්ථ වෙලා යනවා. මේ මක්නිසාදයක් බුද්ධ ශාසනයේ මහා උදාර එකක් නිසා. මහා රාජ සම්පත්තියක් තියෙන්නේ රජ කෙනෙකුට. ඒක රජපෞලේ රජ කුමාරවරුන්ට තියෙන එකක් කියන්නේ. ඒ වගේ උදාර පුජ්‍යලයන් කියනවා පැවිදි බව තියෙන්නේ. කුමන උදාර පුජ්‍යලියෝද කුසල් උපදවා ගන්න කැමැත්ත තියෙනවා. අකුසල් දුරු කරන්න වීරිය තියෙනවා. ඊට පස්සේ පෙර ආත්මයේ පිංක් තියෙනවා. ඊළඟට තමයි නුවණ තියෙනවා. ඔය කාරණා හතර තමයි උදාර පුජ්‍යලයේ කියන්නේ. ඒතකොට දැන් තේරෙනව නේද පැවිදි ජීවිතේට පිං ඕන කියලා. එහෙමයි. ශ්‍රමණ ජීවිතේට පිං ඕන. දැන් බුදුරජාණන් වහන්සේ පින ගැන කරපු විග්‍රහයත් එක්ක බලනකොට මහත්ය කල්යාණ මිත්‍රයෙක්වත් මුණ ගැහින්නේ නැහැ පිනක් නැතුව. බණපදයක්වත් කනට ඇහින්නේ නැහැ පිනක් නැතුව. කර කියන දේ පැහැදිලිව තේරුම් ගන්නවත් බෑ පිනක් නැතුව. ඒ නිසා පින් ඕන. ඒකයි කියන්නේ පින් කරපල්ලා, කුසල් කරපල්ලා. දැන් අද කාලේ පින් ඕන්නේ නැහැ. කුසල් කුසල්මයි ඕනන්නේ. එක එක්කෙනා එක එක විදිහට කියනවා මේ උදාරතර බුද්ධ ශාසනයත් එක්ක මේ හීන පුජ්‍යලිය සෙල්ලම් කරලා කය විඳලා මරණයන් මැත්තේ මේ සත්වය කොහේ යන්නද මේ බුද්ධ ශාසනය උදාරයි උදාර ශ්‍රේෂ්ඨ නිර්මල බුද්ධ ශාසනයක් එකවර ස්පර්ශ කරන්න බෑ එකට පුහුණුවක් තියෙන්න ඕනේ අපි දන්නේ අපි පිනක් කරනකොට ඒක කොයි විදිහට ඒකේ විපාක එනවද කියලා නේද ඉතින් ඒ නිසා මේ උදාරයි බුද්ධ ශාසනය කියන්නේ උදාර දෙයක්. ශ්‍රේෂ්ඨ පුරුෂයෝ හිටපු එකක්නේ. ඇත්තටම මේ කසාවත දරාගත්තේ මහා කශ්‍යපයන් වහන්සේ, සාරිපුත්‍රයන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, ආනන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, බක්කුල මහරහතන් වහන්සේ, අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ මේ මහා උත්මය නිර්හඳ අතගාලා මහ පොළොව මේ අනිත් පැත්තට පෙරලා 이르දි ප්‍රාතිහාර්ය පාලා ඒ ඇසු ඇසු පැනේට මහා ප්‍රඥා ඇසින් උත්තර දෙන මේ නාගසේන මහරහතන් වහන්සේලා වගේ මහා උත්තමයෝ වැඩ හිටපු ශාසනයනේ බුද්ධ ශාසනය. ඒකට ඉතින් කෙනෙක් කොහේ හරි යන මේ පා වේලා යන චරිතයක් ඇවිල්ලා කතාවතක් දරාගත්තොත් එහෙම එහාට ඒ හැටි කාලයක් ඉන්න බෑ කියනවා. එහෙමයි ස්වාමී. ඒ හේතුවේ බුද්ධ ශාසනයේ ආසනවල ශාසනය නැමැති ආසනේ කලින් අසුන්ගෙන තියෙන්නේ මහා ලොකු අය. තේරෙනව නේද? ඔරොත්තු දෙන්නේ. සාමාන්‍යයෙන් වැඩි ඕනේ මහත්තයා. දැන් සාමාන්‍යයෙන් ඔහි පයින් මේ බයිසිකලේ ගමේ බස් එක එහෙම යන්න පුරුදු වෙච්ච කෙනෙකුට අපි AC හොඳ වාහනයක ගියොත් එයාට වමන යනවනේ. එහෙමයි. ඒ කියනවා උඹලා ඵලයල් අපි වයින් ඉන්නම් කියලා. ඒ වාහනේ වරුත්තු දෙන්නේ නැහනේ. සුපෝගභෝගී වාහනයක් කියලා කියන්නේ ඒක පහසෙන් යන්න හදපු වාහනේ. එහාට ඔරොත්තු දෙන්නේ හේතුව ඒක ඔහුට උරුම නැහැ. ඒකයි තියෙන්නේ. ඒ බුද්ධ ශාසනයේ උදාර බවමයි ඒක තියෙන්නේ. ඊළඟට තියෙනවා පැවිදි ජීවිතයේ ඇති පාරිශුද්ධ නිර්මල භාවය මේ සිවුරු අරින අය නිසා පෙන්눔 කරනවා කියනවා. ඒ තමයි කියනවා මහරජාණනි නෙළුම් පෙත්තෙහි දියබිඳු විසිරයයි බහැරට යයි රූරා වැටි නොරැඳෙයි නෙළුම් පෙත්තේ නොපිහිටයි. ඒ මක් නිසාදයක් නෙළුම් මලේ ඇති නිර්මල පිරිසිදු බව නිසායි. එහෙමයි. නෙළුම් පෙත්තට වතුරක් වැටුනොත් විසිරීලා යනවා. ඒ හේතුව එච්චරම නිර්මලයි පිවිතුරුයි. ආන් ඒ වගේ තමයි කියනවා මහරජාණනි කපටි වූ ඇති ස්වභාවයේ සංගවන වෙන එකක් ඇතුලේ තියෙන වෙන එකක් පෙන්වන්නේ මායා ඇති වංක කෛරාටික විෂම දෘෂ්ටිගත යම්කිසි කෙනෙක් තථාගත බුද්ධ ශාසනය පැවිදි වෙනවා. ඔහු ඊතා පාරිශුද්ධ වූ නිර්මල වූ අලාමක වූ උත්තම වූ බුදු සසුනේ සීල සමාධි ප්‍රඥා යන ත්‍රිශික්ෂාවේ හික්මී රැඳී සිටින්නට අසමර්ථ වෙති. නොබෝ කලකින් ධර්ම විනය පීඨා නොහැ සිටිය නොහැකිව කැරකී වැටි ලාමක වූ ගිහි බවට පත්වේ. ඒ මක් නිසාද යත් ජින ශාසනයේ ඇති පාරිශුද්ධ නිර්මල බව නිසාය. මෙසේ ඔව්හු පැවිදි බව තුළ ඇති පාරිශුද්ධ නිර්මල බවම දක්වනවා කියන සිවුරු ඇරලා. රඳින්නේ ඒ ඇයි ඉතින් මහත්තයා මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ වැලිස් කැට ටික වැලි අතට අරගෙන මට මේ දවස ගාන මට අද දවසට මේ වැලි කැටයක් ගානේ අවවාද ලැබේවා කියලා පතපුවා හිටපු බුද්ධ ශාසනයන්නේ. නේද? ඊට පස්සේ ඉන්න තැනක් නැත්නම් වැසිකිළියක හරි ඉඳගෙන මහානදම් පුරපු ශ්‍රමණයන් වහන්සේලා හිටපු ශාසනයන් ගාන් ගල්ලෙන් වල හිටපු සංඝයා හිටපු ශාසනයන් ඊළඟට ආහාර නැත්නම් ගිහිල්ලා අස්වැයන්ට දෙන යව වළඳ වළඳා මේ මහානකම කරපු ශාසනයන් එතරම් ගුණස්කන්ධයක් නේද? එච්චර ගුණ ගුණස්කන්ධයක් ගාස්කල් යට හිටපු සංඝයානේ. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මහත්තයා අපි දැන් ගත්තොත් එහෙම ඔන්න චිත්ත ගෘහපතිතුමාගේ ඉසිදත්ත කියලා කලින් යාළුවෙක් හිටියා. එහෙමයි සර්. ඊට පස්සේ මාචිකා සංදේට සංඝයා දානෙට වැඩපු වෙලාවේ ස්වාමීන් වහන්සේ නමක් මිහිරි ලෙස ධර්ම දේශනා කළා. චිත්ත ගෘහපතිතුමා ඒ ස්වාමීන් වහන්සේගෙන් ගිහිල්ලා අහනවා ස්වාමීනි හරිය මිහිරි ඔබ වහන්සේගේ නම මොකද්ද? ඉසිදත්ත කියනවා. ඊට පස්සේ කියන ඔබ වහන්සේ කොහෙන්ද මහා නාහවල් ප්‍රදේශයෙන් කියනවා. ආනේ මගේ යාළුවෙක් හිටියා මම දැකලා නැහැ ඉසිදත්ත ඔහු මහාන වුණා කියලා ආරංචි අනේ ඔබ වහන්සේ නේද ඒ කෙනා කියන නිහඬ වුණා. එහෙමයි. ඒ තමයි යාළුවා. එහෙමයි. ඊට පස්සේ මොකද කළේ මේ කිව්වා අනේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මච්චිකා සන්දේම වැඩ සිටින්න චීවර පින්ඩපාත සේනාසන ගිලම්පස වලින් මම ඔබ වහන්සේට උපස්ථාන කරනවා කියලා. එහෙමයි. නිහඬ වුණා. උන්වහන්සේ වැඩියා. එදා රෑම පාත්‍ර සිවුරු හරි ගස්සගත්තා පහවද උදේම වැඩියා. කවදාවත් මච්චිකා සම්ඩේට ආයෙ ඇවිල්ලා නැහැ. මයි ස්වාමීනි. අද කාලේ නම් තමන්ගේ යාළුවෙක් හිටියොත් අනේ කොහොමද මචං කියලා කතා කරලා මේ මේ ෆොටෝත් ගහලා අමෝසු එකක් තියෙනවනේ මේ අර වාගේ එච්චර අත්හැර අත්හැර ගිය මුනිවරු හිටපු ශාසනයක්නේ බුද්ධ ශාසනය. ඒ වාගේ ශාසනයේ කට්ට කෛරාටික වෙට්ට පිත්තල චරිතවලට ඉන්න බෑ කියලා නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඒක හරියට නෙළුම් පතට වතුර ටිකක් වැටුණාට පස්සේ විසිරිලා යනවා වගේ කියනවා. ඒ හැටි කාලයක් මහානකම ඉන්න බෑ කියනවා. එහෙමයි. ඊට පස්සේ තියෙනවා පාපී පුජ්‍යලයන් හා නිර්මල පැවිද්දෙක් නොවන බව කෙසේද කියනවා. ඒ තමයි මහරජාණෙනි යම්සේ මහා සමුද්‍රය මලකුණු හා එක්ව වාසය නොකරයිද මහරජාණනි මහා සමුද්‍රයේ යම් මලකුණක් ඇත්තේ නම් ඒ වහම වෙරළට පමුණුවයි. ගොඩබිමට නගාලයි. ඒ මක් නිසාදයක් මහා සමුද්‍රයේ තිමිල පිංගලාදී මහා සත්වයන් හට වාස භවනේ වෙන බැවිනි. තිමිර පිංගල කියලා පාරිසුද්ධ පිරිසිදු යොදුන් ගණන් විශාල ශරීරය ඇති මාළුවෝ ඉන්නවා මොහොතේ. ඒ වාගේ මාළුවන් ඉන්න මේ මහා සාගරේට මලකුණක් වැදිච්ච ගමන් විසිරිලා යනවා. මහත්මයා මේ බුද්ධ ශාසනයේ සිටි රහතන් වහන්සේලා අනාගාමී උත්තමයෝ සකදාගාමී උත්තමයෝ සෝතාපන්න උත්තමයෝ සද්ධානුසාරි ධම්මානුසාරි උත්මයෝ ශාස්ත්‍රඥ වහන්සේ සරණ ගිය බුදුගුණ කියමින් බුදුගුණ අසමින් ධර්මයට දිවි පුදාගෙන මේ කෙලෙස් වලින් අත් මිදෙන්න ආදරයෙන් සෙනෙහසෙන් ශාස්ත්‍ර සම්පත්තියට ආදරයෙන් සෙනෙහසෙන් හිටපු අයයි බුද්ධ ශාසනය හිටියේ. එහෙම බුද්ධ ශාසනයක පාපියෝ ඉන්ද්‍රිය ඉන්ද්‍රිය සංවරයෙන් තොර වූ පවට ලැජ්ජා නැත්තා වූ ශ්‍රමණ ගුණ නොපුරන්නා වූ දුර්ජන වූ මිනිසයෝද බුදුසසුනේ පැවිදි වෙති. ඔහු වැඩිකල් නොයාම නිර්මල වූ කීනාසව රහතන් වහන්සේලා නැමැති මහා සත්‍යයන්ගේ වාසභවන වූ බුදුසසුනේ වසන නොහැකිව එයින් බැහැරට නික්ම යති. උතුමන් හා එක් නොවි ලාමක වූ ගිහි බවට පෙරලා වැටෙති. ඒ මක්නිසාදයක් පවිතු පුජ්‍යලයන් හා බුදුසසුන එක්ව වාසය කිරීමක් නැති නිසාය. මෙසේ ඔහු පවිතු පුජ්‍යලයන් හා නිර්මල පැවිද්ද එක් නොවන බව දක්වති. ඉතින් ඒකෙන් තේරෙනවා කියනවා සිවුරු අරින එකෙන්ම මෙයාලා බුද්ධ ශාසනයත් එක්ක එකතු වෙන්නේ නැහැ කියලා. එහෙමයි ස්වාමී. දැන් මහත්තයා වලව් පැලැන්තියේ හොඳ ගෙදරකට දුප්පත් දීන මිනිසෙක් ගියොත් සාල මැද ඇවිදලා එහෙම මේ විසරදව යන්නේ නැහනේ. මුළු ගැන්වෙලා අයිනට වෙලා සුම්බරේ පල්ලයට දාලා ඔළුව පාත් කරගෙන ඉන්නවානේ අයිනකට වෙලා. එහෙමයි. හේතුව මේ මිනිස්සු ඇවිදලා කියන විදිහටවත් පෑහෙන්නේ අර මිනිසයා. මේ බුද්ධ ශාසනයේ මහා නිකලෙස් සත්වයෝ හිටියේ. මහා නිකලෙස් උත්තමයෝ හිටියේ. එහි උත්තමයොත් එක්ක පෑහෙන්නේ නැතුව ඉතින් සිවුර ඇරලා යනවා කියනවා. බුද්ධ ශාසනයමයි කියනවා බබලන්නේ. එහෙමයි. ස්වාමීනි ලෝකයේ මේ යම්තාක් උත්තම පිරිස වන්නේද ඒ මහා සංඝරත්නය පමණමද ස්වාමීනි උත්තම පිරිස උත්තම ඇයි මේ ලෝකේ යම්තාක් පිරිසයක්ද යම්තාක් සමූහයන් යක්ද එහෙමයි ඒ සියලු දෙනා අතරම පිරිස් අතර සමූහයන් අතර උත්තම කෙනා තමයි ශාවක සංඝරත්නය අර තියෙන්නේ මහත්තයා මේ යථා සංකාර දහනස්මෙන් උජ්ජුතස්මේ මහපතේ ඒක අර එහෙම ගාතාව තියෙන්නේ යථා සංකාර ධානස්මින් උජ්ජුතස්මින් මහපතේ මේ මහා මාර්ගය අයිනේ කුණු වලවල් තියෙනවා එහෙමයි කුණු පිරිච්ච වලවල් ඒ වලවල් වල පිපෙනවා පදුමන් තත්ත්‍ය ජායන්ති ඒකේ මලක් පිපෙනවා නෙළුමක් සුචිගන්ධා මනෝරම. මනෝරම්මේ සුවඳ විහිදෙන මලක් පෙපෙනවා. එහෙමයි. අර මේ පාරේ අයිනේ තියෙන කුණු වලවල් වල. එහෙමයි. ඒ වගේ කියනවා අතිරෝචිති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකා. ඒ වගේ කුණු වලේ නෙළුමක් උඩට පිපිලා සුවඳ හමනකොට අර සියල්ල අතර කෙලිම පේන්නේ මොකද්ද? නෙළුමනේ. පවිත්‍ර මොකද්ද? නෙළුමනේ. ඒ වගේ කියනවා මේ සකල ලෝක සත්‍ය කුණු ගොඩක් වගේ කියනවා. මේ කිලිස් සහිත ලෝකය. ඒකෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක නිකිලස් සංඝයා නෙළුමක් වගේ ලෝකෙට පේනවා. ස්වාමීනි අවශ්‍යයි. ඔව් මහත්තයා දැන් අපි කතා කර හිටියේ පැවිදි සිවුරු අරින අය නිසා බුද්ධ ශාසනයේ උදාර බව පේනවා. එහෙමයි ස්වාමීනි. අර රජ කුලයේ කෙනෙකුට හීන කුලයේ කෙනෙකුට රජ කුලයේ ඔටුනු දරන්න බෑ වගේ. ඊළඟට පාරිශුද්ධ නිර්මල බවයි පේනවා. හරියට නිලුම් පතකට වතුර වැටුණාට පස්සේ ඒව රඳින්නේ නිලුම සියුම් නිසා මේ නිර්මල නිසා. ඒ වගේම පිරිසුදු උත්මය හිටපු බුද්ධ ශාසනයක පාපී පුජ්‍යලයන් රඳින්නේ මුහුදේ මලකුණු රඳින්නේ වගේ. ඊළඟ හතරවෙනි කාරණාව තමයි ධර්මයේ අවබෝධ කිරීමේ දුෂ්කර බව. දුෂ්කර බව මහානකම දුෂ්කර බවකින් පේන්නේ. ඒකට උදාහරණයක් කියනවා ධනු ශිල්පියෙක් හොඳට මේ ඊතල විදින කෙනෙක් ධනුද්දරියෙක් අදක්ෂ වූ නොපුහුණු වූ ශිල්පේ නොහැටෙන ප්‍රඥා රහිත වූ සිටිද්ද ඔනේ කෙනෙක් ඉන්නවා ඊතලයේ දුන්නයි ගන්නවා. එයාට පුහුණුවක් නැහැ, හුරු නැහැ. ඊට පස්සේ ඔවුන්ට කියනවා අක්ෂණ වේදී වෙන්න කියලා. අක්ෂණ වේදී කියන්නේ විදුලි එළියෙන් ඈත තියෙන මේ අස්ලෝමයට විදින්න ඕන. විදිල්ල විදිල්ලක් කොටනකොට ඒ එළියෙන් ඈත තියෙන අස්ලෝමයට විදින්න ඕන. ඊට පස්සේ මෙයා මොකද කරන්නේ අර ශිල්පේ පූර්ණ නැති කියනවා ඊතරය දුන්නා දාලා පැනලා යනවා. ඒකට හේතුව තමයි අස්වලෝමේ අග්‍ර ඊතා සියුම්. ඒකට ලේසියෙන් විදින්න බෑ. මහත්මයා මේ මහානකමේ පුරුදු කරන්න තියෙන දේවල් සියුම්. ලෝල හිත සංවර කරන්න ඕන. ඉතින් ඒ වගේ ගහම්බිර ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා කියනවා ප්‍රඥා රහිත වූ ජඩ වූ කෙලතුළු මෝඩ. දැන් කෙලතුළු කියන්නේ තොත්ත. පොඩි දෙයින් මනස කඩාගෙන වැටෙන. hina වුන් නැතත් අප්සෙට් යන. කෝල් කළොත් උස්සන් නැති වුණොත් අප්සෙට් යන. ඊළඟට පොඩි කවුරු හරි මිනිස්සෙක් වචනයක් කිව්වට පස්සේ අප්සෙට් යන. සාමාන්‍යයෙන් මම දැන් පන්සල් වලත් ආරණ්‍ය වලත් මම නම් ගොඩාක් උතුම් කොට සලකනවා මිනිසුන්ගේ නිന്ദා ආපාස විඳගෙන ඉන්න සංඝයා වහන්සේලා ඉන්නවනේ. හරි වටිනවා. ස්වාමීනි මේ ගිහියත්තුත් නොදන්නාකම නිසා ඔබ වහන්සේ අපිට ගිහියත්තු ගැන මාත කතා කරලා වැඩක් නැහැ. මහා සංඝරත්නයට මේ චෝදනා කරන ඕ <laughs> ඒ ඒ ඒ ගිහිය ගැන කතා කරලා වැඩක් මේ බුද්ධ ශාසනේ මෙවැනි පරම පාරිශුද්ධ බුද්ධ ශාසනයක් තියෙනවා කියලා ඉස්මතු කරනවා. මහත්ය මේ කරන්නේ මේ වැඩසටහන් වලින් පහනක් දැල්වනවා. එහෙමයි ස්වාමී. ඇස ඇතු රූප දකිත්වා කියලා. නේද? එහෙමයි ස්වාමී. ඇස ඇතු රූප දකිත්වා කියලා පහනක් දැල්වනවා අඳුරේ. අන්ධකාරයෙන් තේල පජ්ජෝතන් ධාරේ චක්කුමන්ත රූපානි දක්කින් දීති. අනේ ස්වාමීන් දැන් වික්ෂුන් වහන්සේ දුටු මනතින්ම මේ නම් මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පරපුරේ පැවතෙන වික්ෂුන් වහන්සේයි ගෞරවය උපදවා ගන්න දායක සංඝයා සංඝයා දකි මෙහෙමයි මෙහෙම එකක් තියෙනවා ධර්මයෙන් තමයි මිනිසෙක් හැදෙන්නේ එහෙමයි ස්වාමීන් ඒ නිසා මිනිස්සුන්ගේ අතින් වැරදි වෙන්නත් පුළුවන් හාමුදුරන්ට දොස් පරස් කියන්නත් පුළුවන් නමුත් ධර්මයේ අහන වෙලාවේ නිවැරදි වෙලා මේ මිනිස්සෙක් හැදෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ඒ නිසා මම හිතනවා හැදෙන්න අවස්ථාව තියෙනවා. හැබැයි ඇස් තියෙන්න ඕන මේ අඳුරේ දල්වන පහන එළියෙන් රූප බලන්න. ඉතින් ඒ නිසා කියනවා මේ ඒ වගේ කියනවා මේ ප්‍රමා මේ ජඩ වූ කෙලතුළු කෙලතුළු කියන්නේ තොත්ත මෝඩ වූ කරුණු වටහා ගැනීම ඊතා ප්‍රමාද වූ මිනිස්යෝ බුදු සසුනේ පැවිදි වෙති. ඔහු අතිශයින්ම මුනුදු සියුන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත නොහැකිව බුදුසසුනේ ගුණධර්ම වැඩිවීමට අසමර්ථව පලා යති. සිවුරු හැර ලාමක ගිහි බවට පත්වෙයි. ඒ මක්නිසාදයක් චතුරාර්ය සත්‍ය ධර්මයේ ඇති අතිශයින්ම මෘදු වූ සියුම් වූ අවබෝධීලා ඇති දුෂ්කර භාවය නිසා ධර්මාවබෝධය ඇති දුෂ්කර භාවය නිසා ලේසියෙන් මහත් එකපාරම මේ මාර්ගඵල ලබනවා කියන එක කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. දැන් ওই මාර්ගඵල දිදී ඔය යන්නේ අර මේ වහරක සෙට් එක. ඉතින් ඒ විදිහට මාර්ගඵල ලැබෙනවා නම් මේ බුද්ධ ශාසනයත් එක්ක සෙල්ලම් කරන්න හොඳ නැහැ. මේ දවසින් දෙකෙන් මාර්ගඵල ලැබලා මේ බඩ ගිහිල්ලා දෙකක් වෙලා මහත්තයා මේ බුද්ධ ශාසනය කොච්චර දුෂ්කරයිද අමාරුද කියනවනම් දැන් අපි ගත්තොත් එහෙම මේ මේ වගේ දෘෂ්ටිව හැදෙන හැටි. ඒ තමයි දැන් ඔන්න අනුරාධපුරයේ එක කෙනෙක් එකේ හාමුදුරනවා අවුරුදු 30ක්ම ශාසන ප්‍රතිපදාවෙන් භාවනා කරගෙන අසු භාවනා කරගෙන කොයි විදිහට කළාද කියලා දන්නේ නැහැ. සිටියයි තින් මාර්ගඵලයක් අවබෝධ වුන්නේ නැහැ. දුටි හාමුදුරන්ට මේ බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන එක සියුම් සියුම් නුවණක් ඕන ඊළඟට හේතු සම්පත්තිය ඕන ඒ ශාසන වැඩ පිළිවෙල තේරුම් ගන්න බැරි වුණා. ඒ හාමුදුරුවෝ කල්පනා කළා මේ වැඩක් නෑ මේ බණ භාවනා. මේ බුද්ධ ශාසනයේ කිසිම ප්‍රයෝජනයක් නෑ. මේ බුද්ධ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා බුද්ධ ශාසනයේ ප්‍රයෝජනයක් නෑ කියන දෘෂ්ටියට ආවා. එහෙමයි සාම. ඒකට ඒ ඒ ඒක කොච්චර භයානකද කියනවනම් එයා මැරිලා ගිහලා ඉපදුනේ කිඹුලෙක් කියලා. දවසට හරක් 50ක් කනවා කියනවා කිඹුලා. එහෙමයි සාම. භූත කිඹුලා. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ සියුම් තමන්ට බැරි වුණ පමණින් අපිට ඒවා මේ විග්‍රහ කරලා ඒ බුද්ධ ශාසනයට චෝදනා වෙන විදිහට කටයුතු කරන්න හොඳ නැහැ. අපි බුද්ධ ශාසනයේ සියුම් මේක හිමීට අනුපිළිවෙලින් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළානේ මේක ආපු ගමන් ඉස්සලාම රහත් වෙනවා කියලා එකක් නැහැ කියලා. එහෙමයි ස්වාමී. අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා එතකොට මේ මං ගොඩ නැගිල්ලකට එන්න උනත් දොරටුවක් තියෙනවා පඩිපෙළ තියෙනවා පිළිවෙලක් තියෙනවා එහෙමයි ගණන් හදද්දිමුත් 1 2 3 4 කියලා පිළිවෙලකට හදන්නේ මේ මොකවත් දන්නේ නැති මේ උපාසකම්මලා ගිහිලා අර උන්වහන්සේ නමක් කියන එක අහගෙන ඉඳලා මේ රහත් වුණා කියලා කියනවා ඒ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා ප්‍රතිපදා මොකුත්ම නැත ප්‍රතිපදා මොකුත් නැහැ නේ ඉතින් ඒ නිසා මේවා තියෙනවා. දැන් මම ඒ කාරණාව මේ මේකෙදී මතක් වෙච්ච නිසා මේ මතක් කළේ. මෙහෙමයි අඳුරේ ඉන්න කෙනාට තෙල් පහනක් දැල්වනවා. ඇස්සත්තු රූප දකිත්වා කියලා ඇස් තියෙන අය රූප දකිනවා. ගිහි මිනිස්සු හරි පෑර යනවද වැරදි පාර යනවද කියලා මිනිස්සු වෙන් කර කර විග්‍රහ කර කර ඉන්න නම් කාලයක් නැහැ. කාරණාවක් එදිච්ච නිසා ওই ටික වුණත් මතක් කළා මිසක්ක වැඩක් නැහැ. ඊට පස්සේ ඒ හේතුව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම සියුම් දුෂ්කරයි. ඉතින් කෙනෙක් මට මහ ලොකුර කරන්න පුළුවන් කියලා ඇවිල්ලා ඒ සියුම් දේ හරියට කරගන්න බැරි වුණොත් එහෙම නුවණ පාවිච්චි කරලා ඊට පස්සේ යාගේ හිත නොපිට පැනලා ආයෙත් පරණ ස්වභාවයට හිතපත් වෙලා සිවුරුත් ඇරලා යනවා. ඊට පස්සේ තියෙනවා පැවිදි ජීවිතයේ බොහෝසේ ඉන්ද්‍රිය සංවරයෙන් ආරක්ෂා විය යුතු බව තියෙනවා. ඒක තේරෙනවා කියනවා සිවුරු අරින අයගේ. මොකද සිවුරු අරිනවා නම් කෙනෙක් එයා කලින්ම පෙරනිමිති පේනවා. ඉන්ද්‍රිය අසංවර. එහෙමයි ස්වාමී. ඒතර ෆෝන් වලට ඇබ් බැහි වෙනවා. අද කාලේ හැටියට ගත්තොත් ඊට පස්සේ කතා බතා වැඩි, යාළුවෝ වැඩි, ඒ දුරකථන ඇමතුම් වැඩි. ඔය වගේ ඉන්ද්‍රිය අසංවරයි. අර සංවර බව අඩු වෙලා මොකද්දෝ වෙලා එහෙමයි. ඒ වගේ වෙනවා. එතකොට කියනවා මහරජාන්නේ යම්කිසි පුරුෂයෙක් මහත් වූ යුද්ධ භූමියකට පැමිණෙන්නේ සතුරු සේනාව විසින් හාත්පස දිසා අනුදිසා වටකොට ගන්නා ලද්දේය. ආයුධ අත්ඇතිව පැමිණෙන ජනයා දැක බීචයට පත්වන ඔහු පසුබසී. ඉදිරියට නොගොස් ආපසට හැරි පලා යයි. ඒ මක් නිසාද යත් නොඑක අයරෙන් ඇති යුද්ධ ඉදිරියේ ආරක්ෂාවට ඇති බය නිසාය. යුද්ධයක් කරන්න ගියාට පස්සේ ආරක්ෂාවට තියෙන බය ඇති වෙච්ච ගමන් එයා පයින්නවා. ඒ වගේ කෙලෙස් යුද්ධයට ආපු කෙනාට මෙහින් රාගය ඇති වෙනකොට මෙහින් ද්වේෂය ඇති වෙනකොට මෙහින් මොහය ඇති වෙනකොට කෙලෙස් බුරබුලා හිතෙන් එනකොට අනේ සිල්පද කොහොමද රකින්නේ අරවා කොහොමද රකින්නේ ඊට වැඩි හොඳයි කියලා පැනලා යනවා කියනවා කියනවා එහින් මහරජාණනි පවිතු ගත ඇති අසංවර වූ ඉන්ද්‍රිය ඇති පවට ලැජ්ජා නැති ශ්‍රමණ ධර්මයේ නොපුරන ඉවසීමක් නැති වහා කම්පාවන පවිතු සිත් ඇති අනුවන මිනිසයෝ බුදු සසුනේ පැවිදි වෙති. ඔහු නොඑක් පැවිදෙන් ඇති ශික්ෂා පද අනුව ආරක්ෂාවෙන්ට නොහැකි වෙති. ලාමක හැඟීම් දරාගත නොහැකිව පිළිවෙතින් බැහැරට පලා ගොස් වැඩි කල නොයා ලාමක වූ ගිහි බවට වැටෙති. ඒ මක් නිසාදයක් බොහෝ ඉන්ද්‍රිය සංවරයෙන් පැවිද්ද ආරක්ෂා කරගත යුතු නිසාය. ඉන්ද්‍රිය සංවරය ඇහැට පේන රූප තේරුම් බේරුම් කළා යා බලන්න ඕන. කනට ඇහෙන ශබ්ද තේරුම් බේරුම් කළා අහන්න කන බොන දේවල් වල තේරුමක් බේරුමක් තියෙන්න ඕන. එහෙයි කෙනෙක් වාගේ පේන දේවල් හැමදේම බලන්ටයි, අහන හැම දෙයක්ම අහන්ටයි භික්ෂුවක් යොමු වුණොත්, ඒ භික්ෂුවගේ මහානකම එහෙටි කාලය තියෙන්නේ මහරජාණනි දැන් විස්තර කරන නාගසේන මහරහතන් වහන්සේ ගොඩබිමේ හට ගන්නා උතුම් දෑ සමම් පඳුරේ පවා පණුව කාපු මල් තියෙනවා කියනවා. එතකොට ඒවා බිමට වැටෙනවා කියනවා. බිමට වැටිච්ච මේ දැ පණුව කාපු දැය සමන් දැකලා මේ පඳුර වැඩක් නෑ කියලා දැය සමන් පඳුරට ගහ මේ දොස් කියලා වැඩක් නෑ කියන එකේ සුවඳ හමන දැය සමන් තියෙනවා කියන්නේ. මේ ගෞතම බුද්ධ ශාසනේ සිවුරු ඇරලා ගිය අයත් ඉන්නවා. සාරිපුත්ත මොග්ගල්ලාන මහා කස්සප ආනන්ද නන්ද රාහුල ආදී ඒ උත්මයෝත් ඉන්නවා. එහෙමයි. දැන් ඔය ගෙදරක කොල්ලෙක් මහාන වෙන්න ඇහුවොත් එම අම්මලා කියනවා ඇයි උඹලා දන්නේ නැද්ද අහවල් තැන අහවල් සිවුරු ඇරලා ආවා. අහවල් තැන අහවල් සිවුරු ඇරියා. අපේ පන්සලේ පොඩි හාන්දර සිවුරු ඇරියා. ඔය ගියාට පස්සේ එන්නයි හදන්නේ කියලා කියනවා. අර නායක හාන්දරු ඉන්නවනේ ඒක කියන්නේ නැහනේ. පොඩි හාන්දරු සිවුරු ඇරියා නායක හාන්දරු ඉන්නේ. බණ කියන හාමුදුරු ඉන්නේ. දහම් වැඩසටහන් කරන හාමුදුරු ඉන්නේ. ආරණ්‍ය වාසී සංඝයා ඉන්නේ. දැන් මහා සෑය මහ බෝධි වඳින්න කියන කොච්චර සකල දසදෙසින් සංඝයා වඩින්නේ? එහෙමයි ස්වාමී. නේද? සංඝයාගෙන් හිස් වෙලාද මේ බුද්ධ ශාසනය? ඒකට ඉන්න හාමුදුරුවෝ ටික පේන්නේ යන අය පේනවා. එතකොට දෑ සමන් පඳුරේ වැඩිච්ච මල් පේනවා පිපිලා තියෙන මල් පේන්නේ ඒක දෝෂයක් එයාගේ. ඉතින් අර පිපිලා තියෙන මල් වලින් සොඳුරු සුගන්ධයේ දිසා අනුදිසාවල පැතිරිලා යනවා. ඒ වගේ බුද්ධ ශාසනයේ රැඳෙන භික්ෂුන් වහන්සේ නිසා මේ ගෞතම බුද්ධ ශාසනයේ දහම් පණිවිඩය හැමතැනම පැතිරලා යනවා. උන්වහන්සේගේ සීල සුගන්ධය හැමතැනම පැතිරලා යනවා. ගුණ සුගන්ධය හැමතැනම පැතිරලා යනවා. භික්ෂුන් වහන්සේලා කියන්නේ මේ මනුස්ස වර්ගය අතර ශ්‍රේෂ්ඨ පරම පවිත්‍ර උතුම්ම මේ මනුස්ස කොට්ටාසයක්. ඒකට අපි ආශා කරන්න ඕනේ භික්ෂු ජීවිතේද. ඊට පස්සේ තියෙනවා මහරජාණෙනි යම් කෙනෙක් තථාගත බුදුසසුනේ පැවිද්දව මතක තියාගන්න මේ කියන දේවල් මේ උපමා මේ කතා මේ මිරිඳ ප්‍රශ්නේ තියෙනවා. එහෙමයි. සාමාන්‍ය මට බය ආහන්දරම හරි කරුණු ගොනු කරන වෙලාවෙ අපිට බයිනවා කියලා සමහරවිට කෙනෙක් හිටියොත්. මහරජාණන් යම් කෙනෙක් තථාගත සසුනේ පැවිදිව සිට සිවුරු හැර ලාමක ගිහි බවට වැටෙද්ද ඔහු ජින ශාසනයේ නම් දෑ සමම් මල් පඳුරේ පණුවන් විදින ලද මල් පොහොට්ටු වගේ කියනවා. එහෙමයි. ඉතින් අර සුවඳ පතුරන මල් වගේ තමයි කියන මේ සසුන බබළු මහරහතන් වහන්සේලා. ඒ වගේම කියනවා මහරජාණෙනි නිරෝගී වූ ඊතා සුවඳ ඇති රත්හැල් කුඹුරේ පවා කාරම්භ නම් වල්හැල් හටගෙන ඵල නූපදවාම විනාශයටපත් වෙනවා කියන. ඒ ගොයන් ගහ වගේම ගහක් කාරම්භ කියලා හැදෙනවා. නමුත් මේ මේ විකරල් හැදෙන්නේ නැහැ. ඒකද ඒකට ඇල්හාල වලට බැනලා වැඩන්නේ ස්නාන ඒ වගේ ඉතින් ඇල්හාල රන් කරල් බිමට පාත් වෙනවා. ඒ වගේ බුද්ධ ශාසනයේ ඵල නෙලාගත්ත අය ඉන්නවා. ඵල නැති අයත් ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක බුද්ධ ශාසනයෙන් නිග්‍රහ කිරීම වටින්නේ නැහැ කියනවා. රජතුමනි කැමැති දෙයක් දෙන්නා වූ චින්තාමානික්‍ය රත්නයේ උපදින තැනම කාර්කස වූ රාලු පරලු කැට කැබිලිති උපදී. ඒ මාණික්‍ය රත්නේ උපදින තැන කරකස ගල්පතුරු තිබෙන පමණින් ඒ මාණික්‍ය රත්නේ නිඳා කරන්න හොඳ නෑ කියනවා. ඒක සිතු වෙන කියනවා. ඒ වගේ මේ බුද්ධ ශාසනයෙම ඉන්නවා කියනවා මහාන වෙන අය සිවුරු ඇරලා යනවා. සිවුරු ඇරලා යන අය නිසා බුද්ධ ශාසනයට ගරහන්න හොඳ නෑ කියනවා. චින්තාමාණිකේ වටේත් බරළු තියනවා කියනවා. ඊට පස්සේ තියෙනවා යම් කෙනෙක් ජින ශාසනයේ පැවිදිව ලාමකෝ ගිහි බවට වැටෙද්ද ඔහු බුදු සසුනේ උපන් කරකස රළු බොරළු ගල් පතුරු වගේ. ඉතින් සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උත්තමයෝ මේ සසුන බබලන මහ තෙරුන් වහන්සේලා චින්තාමානික්ක වගේ කියනවා. ඊට පස්සේ මහරජාන්නේ ಜಾතිමත් රස්සඳුන් හරේ පවා ඇතැන් කොටස් කුණු වෙනවා කියනවා. සුවඳ රහිත වෙනවා කියනවා. එපමණකින් ಜಾතිමත් සඳුන් හර නින්දා ලැබිය යුතු නොවේ කියනවා. පැහැදිලි නේද? ඒ වගේ කියනවා අර සඳුන් ගහේ කුණු වෙච්ච දිරපු කෑලි වගේ කියනවා මේ සිවුරු ඇල්ල යන අය. අරටු සඳුන් දසත විහිදුණු උත්මයොත් මේ බුද්ධ ශාසනයේ ඉන්නවා කියලා. ඉතින් මේ විදිහට සීල ගුණ නැන සෝඳ හැමතැනම සංඝයාගෙන් පැතිරෙනවා කියලා. යහපති ස්වාමීනි නාගසේනයන් වහන්සේ ඒ දෙයට ගැළපෙන කරුණ වලින් ඒ දෙයට සමාන කරුණ දක්වමින් ඊතා යහපත් අයුරෙන් ධර්මයේ මතු කරන ලද්දේය ශ්‍රේෂ්ඨ වූ බුදුසසුන පරිදීපණය කරන ලද්දේය ලාමක ගිහි බවට පත්වන උදවිය පවා බුද්ධ ශාසනය ඇති ශ්‍රේෂ්ඨ භාවයේ පෙන්වන අයුරු වදාළ ආකාරය ඊතා මැනවි කියලා නාගසේන මහරහතන් වහන්සේට ප්‍රශංසා කළා. එතකොට මහත්තයා බලන්න මේ බුද්ධ ශාසනයේ අර රහතන් වහන්සේලා මේ රහතන් වහන්සේලා බුද්ධ ශාසනය බබලන හැටි අද කාලයේ ශාසනයට වචනයක් කියවනම් ආ ඒක තමයි කියනවා මිසක් එකෙක් නෑනේ කරුණු කියන්නේ දැන් අද මේ කියපු කරුණු සිවුරු ඇරලා ආපු කෙනෙක් මේ සාද කාලේ බලන්න මේ බුද්ධ ශාසනය මුං මෑහන වෙලා සිවුරු ඇර ඇර එනවා කියලා එකෙක් කිව්වොත් ඒ කෙනාට මේ වාගේ වචන ටිකක් කියන්න කෙනෙක් ඉන්නවද ලංකාවේ කියලා බලන්නකෝ එහෙමයි ස්වාමී. ඔක්කොම කවුරු හරි මොකෙක් හරි මොකක් හරි කියවම ඒකද හෝමිට තියෙනවා. ඒක අනුමත වෙන අනුමත කරන හා හා හා එහෙමද එහෙමද කියනවා ඉච්චරයි. කරුණක් කියන්නේ නැහැ. බුද්ධ ශාසනේ බබලවන්න දැනුමක් නැහැ. මොකද අසත්‍ය දෙයක් ආරෝපණය කරගත්ත දෙයක් නෙවෙයිනේ. සත්‍ය තියෙන දේ සත්‍ය වශයෙන්මනේ ප්‍රකාශ කිරීම තියෙන්නේ. නේද? ඉතින් ඒ නිසා බුද්ධ ශාසනයේ බබලවන්න ඒ කරුණු කාරණා කියන්නේ ඒ ඒ මේ බුද්ධ ගිහි පැවිදි සියලු දෙනාට දහම් දැනුමක් තියෙන්න ඕන. ඒකයි මේකේ තියෙන්නේ. ඉතින් ඒ විදිහට අර සිවුරු වැරීම සම්බන්ධයෙන් තියෙනවා. ඉතින් අර මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ නමකට ශාසන ප්‍රතිපදාවේ ගුරු ඇසුරත් ඒ හැම දෙයක්ම බලපානවා මහත්තයා. ස්වාමීන් එහෙම අරිසයක් පැවිදි භූමියේ ඉන්න බෑ කියලා හිත පෙළඹෙවි. මහත්තයා මෙහෙම එකක් මම කියන්නම්. අවසරයි. මේ ඒ මේක මේ බණ්ඩාරවල පැත්තේ වෙච්ච දෙයක්. ඒ තමයි එක වයසක හාමුදුරනමක් ওই බණ්ඩාරවල අසපුට ධාතුන් වහන්සේලා පූජා කළා. තමන්ගේ තාත්තට පින් දීලා තියෙනවා. එහෙමයි ස්වාමීන්. ඒ පින් දුන්නේ ඇයි? ඒ හාමුදුරුවෝ මහාන වෙලා තියෙන පුංචි කාලේ. එහෙමයි. පුංචි කාලේ මහාන වුණාට පස්සේ ඒ හාමුදුරුවෝ ගෙදර වඩිනවා. ඊට පස්සේ ගෙදර වඩිනකොට දැන් උන හාමුදුරුවෝ හවස වැඩියට පස්සේ හකුරුවෙකුයි කහතෙකුයි පොඩි හාමුදුරන්ට දීලා ටිකක් කතා බහ කරලා බණ ටික උතහලා බිම පැදුරක් දාගෙන අහන්නේ. එහෙමයි. හවස් වීගෙන ගොම්මන් වීගෙන එනකොට පොඩි හාමුදුරනේ වඩින්න කියලා දැන් අර ගෙදර ළඟම එහා පැත්තේ ඉස්කෝලේ තියෙනවා. එහෙමයි. ගෙදර ළඟම එහා පැත්තේ ඉස්කෝලේ තියෙනවා. ඒතකොට ඉස්කෝලේට ගිහිල්ලා ඉස්කෝලේ ඩෙස් දෙකක් එකතු කරලා ඒක උඩ පැදුරක් දාලා හාමුදුරන්ට සැතපෙන්න අරිනවා. එහෙමයි. බිම තාත්තා සැතපෙනවා. මේ දා ගන්නවා. ගෙදර තියාගන්නේ නැහැ. කොහොමද තාත්තාට හාමුදුරන්ට දුන්න අදහස? ඔබ වහන්සේ ගෙයින් අපි පිටත් කරපු කෙනෙක්. ඔබ වහන්සේ මහණුන් වහන්සේ කෙනෙක්. ඒ නිසා නේද මේ හාමුදුරන්ගේ මහානකම රැඳුනේ? මට හිතෙනවා මේ හාමුදුරන්ට කලින් ඒ තාත්තා නිවන් දකී කියලා. එහෙම. අද සමාජවල තරුණ ආමඳුරෝ ගෙදෙට ගෙන්නගෙන ආන්දරණේ මේ වඩින් මේ මේ ගෙදර නවතින්න කියනවා. සමහරට ගිය මාසේ බැඳපු ජෝඩුව අල්ලපු කාමරේ. මෙහි කාමරේ ආමඳුරෝ ගෙනල්ලා නතර කරගන්න. එහෙමයි. ඊට පස්සේ ගෙවල් දොරවල් අතහැරලා ආන්දරෝ මහාන වෙන්න යනවා. ඊට පස්සේ අම්මලානේ අපේ පුතා හිටපු කාමරේ කියලා තියෙනවා. ඔන්න ගෙදර ගෙනලා හාමුදුරුවෝ වදින්න අනේ දාන ටිකක් දෙන්න ඕන කියලා ගෙනලා පරණ කාමරේම හාමුදුරන්ට පනවනවා. ඒකට ওই කාමරේ ඉඳලා ගිහි ජීවිතේ කරපු දේවල් කියපු දේවල් ආන්දරන්න මතක් වෙනවා. කම්පියුටර් තියෙනවා. කලින් පාවිච්චි කරපු ෆෝන් තියෙනවා. ඒ නිසා මේ gedara මිනිස්සුමයි මේ මහණුන් වහන්සේලාගේ සිවුරු ඇරීමට යම් පැත්තකින් කොටසක් ඉන්නවා බලපාන. එහෙමයි ස්වාමී. ඒ නිසා භික්ෂුන් වහන්සේට දෙන්න පුළුවන් ගෞරවය දෙන්න නැත්තම් මට ආරණ්‍යක හාමුදුරනමක් හම්බුණා. මම මේක කියේ යුතුයි අද අද කාලේ නුවණැති අම්මලාගේ ස්වභාවය. මේ හාමුදුරන්ට මේ මේ ආරණ්‍යක හාමුදුරනම. ඒ හාමුදුරන්ට මහාන වෙන්න ඇවිල්ලා සතියක් විතර ඒ ආරණ්‍යේ ඉන්නකොට මේ කෙල්ල මතක් වෙන්න ගත්තා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ ඒ මහාන වෙලා නැහැ එතකොට. ගෙදර ගිහිල්ලා ඊට පස්සේ මම හිතේ ආරණ්‍යයෙන් ඒ අම්මට හරි කියන්න ඇති මෙයා මේ කාන්තාව ගැන හිතලා තමයි ආවේ කියලා. එහෙමයි. ඊට පස්සේ මේ අම්මා කළා තියෙන්නේ කාන්තාවන්ගේ ඔය මොකක් හරි ජරා ඇඳුමක් මේ අර පුතා ගෙදර ආවට පස්සේ දීලා මේ මේක ළඟ තියාගනින් කියලා. එහෙමයි. ඉතින් මේ ඇඳුමේ ගන්ධස්සාරට ජරාවට කී උඹ ඕක ඕකක් නිසා දාවේ නම් ළඟ තියාගන්න කියලා. ලැජ්ජාවට දුක් මේ සංසාරේ කියලා ඒ ලැජ්ජාවට ඇවිල්ලා මහාන වෙලා දැන් සතවස් ගාණක් මහානකම කරගෙන ඉන්නවා. මට ඒ හාමුදුරන් කලින් ඒ අම්මා නිවන් දකින්නේ නැද්ද? අපෝ එවැනි මාතාව කොච්චර ශ්‍රේෂ්ඨද? ඒක ඒකට කරන දේ සමාජයේ එක එක විදිහට පේන්න පුළුවන්. ඒ අම්මගේ නුවණ ගෑනු එපා කෙරෙව්වනේ අම්මා. එහෙමයි සර්. කොහොමද මහානකම දුන්නේ නැති? හරි මේ හරි මාස. හරි පුදුම. මේ යුගයේ මහත්ය මම මේ කියන්නේ. මේ අතීතයක් ගැන නෙවෙයි මේ බුද්ධ ඒකයි අර අපි සත්‍ය ක්‍රියා කරපු එකේ ලොකු සාන්නාංශය හදලා තියෙන්නේ සිල් ගුණ දන් රකින පින් දහම් කුසල් දහම් දිනු කරන තෙරුවන් සරණ ගිය විසු මේ උපාසක උපාසිකාව අදපවා සිටින බව සත්‍යය කියන්නේ ඒකයි තැන් තැන් වල සැඟවි සැඟවි මැනික් තියෙනවා ඒ නිසා පුළුවන් තරමක් ඕක ආශ්‍රමේ ඉන්නවා ගෑනු ටිකක් හාමුදුරන්ගේ සිවුරට ආසා කරගෙන කොයි වෙලාවෙද සිවුර ගලවගන්නේ කියලා බලන පෙරේත සෙට් එකකුත් ඉන්නවා. ඒ අයගේ කර්ම විපාක ගැන අපි ඊළඟට බලමු. දැන් මේ වගේ තියෙනවා ඒ වගේ විස්තර. ඒ වගේ අයට ධර්මය අවබෝධ කරගන්න අමාරු බව ඊළඟට එනවා විස්තර. ඊළඟට මහත්ය අපිට ඊළඟට අපූර්ව කාරණාවක් ඊළඟ වැඩසටහනේ අපිට අහන්න ලැබුණොත් වාසනාව. දැන් ওই සිවුරු ඇරලා යන අයනේ. සිවුරේ ඉඳලා සිල් දුස්සීල වෙනවා. එහෙමයි. සිවුරේ ඉන්නවා දුස්සීලයි. ඒ වාගේ අයට කොහොමද කටයුතු කරන්නේ? ඒ වාගේ අයට කොහොමද දන් දෙන්නේ? දන් දුන්නොත් කොහොමද පින්ඵල ලැබෙන්නේ කියලා ඊළඟ පරිච්ඡේදය අහනවා මේ මිලිඳු රජුරෝ. මම හිතනවා මේව මිනිස්සු අහලා දැන කියා ගන්නවා. එහෙමයි ස්වාමී. ඒ නිසා මේ මිලිඳු රාජ ප්‍රශ්නේ තියෙන මේ දහම් කාරණා ඇසුරෙන් ජීවිතේ සුවපත් කරගන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. අවසරයි ස්වාමීනි ඔබ වහන්සේට උතුම් පුණ්‍ය ආනුමෝදනා සිදු වේවා. පින්නතුනේ අද දවසේ සදාම් පිළිසඳරෙහි කාලය නිමා වුණා.